ධර්මානුශාසනාව කරුණ පිළිඳුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. Thank you. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සංවරිත්වා සමාදානේ පඤ්ඤා සමාධි භාවනාමයේ ඥානං තේ තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙසැත්ත ඥාන සම්භාරය අතරින් සමාධි භාවනාමය ඥානෙ හැඳින්වෙන වාක්‍යයක් මේ සූත්‍ර පාඨයෙන් කියවෙනවා. සංවරිත්වා සීලයෙන් සංවර වී සමාදානයේ පඤ්ඤා සිත එකඟත්වයට පැමිණීමේ ප්‍රඥාව සමාධි භාවනාමය ඥානං සමාධි භාවනාමය ඥානයයි. මේ සමාධි භාවනාමය ඥානයේ සම්බන්ධ හැඳින්වීමකටයි දැන් අපේ මේ මාතෘකාව. මේත පෙර සීලය පිළිබඳව සංක්ෂේප දේශනා දෙකක් සිද්ධ වුණා. අද සමාධිය පිළිබඳව ඇති හැඳින්වීමකට සූදානම් වෙනවා. බුදුරජාණන් වහන්සේ සීලේ ප්‍රතිත්ථාය නරෝ සපඤ්ඤෝ යන ගාථාවෙන් උපතින් නැනවත් මිනිසෙක් සිව් පිරිසුදු සීලයක පිහිටා සිට වීරියක් සිහිනුවණක් අවදි කරවාගෙන සමත භාවනා විපස්සනා භාවනා වැඩි යුතුයි කියා උපදෙස් දී කියලා. මේ සමාධි භාවනා සම්බන්ධවයි දැන් අපේ අවධානය. සමාධි සම්බන්ධ ඉතා වැදගත් විස්තර විවරණයක් ත්‍රිපිටක අර්ථ කතාවක් වන විසුද්ධි මාර්ගයේ මෙහිම සඳහන් වෙනවා. සමාධිය පිළිබඳව තේරුම් ගැනීමට ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් තියෙනවා. සමාධිය කියන්නේ කුමක්ද? සමාධියේ ලක්ෂණය කුමක්ද? කවර අර්ථයකින්ද සමාධිය නම් වන්නේ? සමාධියේ ලක්ෂණ රස ප්‍රතිපත්තාන පදත්තාන කුමක්ද? සමාධියේ ප්‍රභේද කොච්චරද? සමාධියට සංකලේශ මොනවද? සමාධියට ගෝදානියවත් පිරිසුදු බව කුමක්ද? සමාධි භාවනා වඩන්නේ කොහොමද? සමාධි භාවනාවේ අනුසස් මොනවාද? මේ සම්බන්ධව ඉතා වැදගත් විස්තර විවරණයක් විසුද්ධි මාර්ගයේ තුන්වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. එයින් සමාධියේ සමාධිය කියන එක විස්තරාත්මකව දක්වන්න ගියොත් විශාල ප්‍රමාණයක හැඳින්වීමක් කළ යුතු වෙනවා. ඉතා සංක්ෂේපයෙන් හඳුන්වනවා කුසල චිත්තේ කග්ගතා සමාධිය කියලා. කුසල් සිතක ඇත්තා වූ එකඟත්වයද කියනවා සමාධිය. කුසල් සිත්තේ සියල්ලම 21යි. සමස්තයක් වශයෙන් ගත්තොත් සීලම කුසල් සිත් 21යි. ආමාචර කුසල් සිත් 8ක් රූපාවචර කුසල් සිත් පහක් අරූපාවචර කුසල් සිත් හතරක් සහ ලෝකෝත්තර කුසල් සිත් හතරක්. මේ එක එක කුසල චිත්තයක් ගානේ ජවන් සිතක් පාසා පවතිනවා ඒකාග්‍රතාව. ඒකාග්‍රතාව ਸਰවචිත්ත සාධාන චෛතසිකයක්. නමුත් මෙතන සම්මා සමාධි කියන වචනෙන් ගැනෙන්නේ ජවන් සිත්වල එළඹෙන සංප්‍රයුක්ත වෙන ඒකාග්‍රතාවය ඒකයි කුසල චිත්ත ඒකාග්‍රතා සමාධි කුසල් සිත එකඟත්වය සමාධිය නම් වෙනවා කවර අර්ථයකින් මේකට සමාධි කියන්නේ කියන ප්‍රශ්නය ගැන ඊළඟට හඳුන්වනවා සමාදානට්ඨේන සමාධි සමාදාන අර්ථයෙන් තමයි මේකට සමාධි කියන්නේ සමාදාන සමාදාන කියන එක හඳුන්වන්නේ චිත්තචෛතසික ධර්මයන් එක අරමුණක සමසමව මනාව පිහිටු වීමයි සමාධානය. ඒකාරම්මනේ චිත්තචේසිකානං ධම්මානං සමං සම්මාච ආධානං තපනන්ති බුත්තං හෝති. ඒකාරමුණක චිත්තචෛතසික ධර්මයන් සමසමව මනාව පිහිටුවාලීමයි සමාදාන කෙරෙන්නේ වචනින් කියවෙන්නේ. අපේ సంతානයේ ඇති චිත්තචෛසික ධර්මයන් නිතර නිතර විසිරි විසිරි පවතින්නේ. ඒ විසිරි විසිරි පවතිනා වූ චිත්ත సంతානයේ චිත්තචෛසික ධර්මයන් එකම අරමුණක සමසමව සංසුන්ව මනවින් පවතිනවා නම් ඒකයි මේ සමාදාන කියන අර්ථයෙන් දැක්වෙන්නේ. තස්මා යස්ස ධම්මස්සානුභාවේන ඒකාරම්මනේ චිත්තචේතිකා ධම්මා සමම් සම්මාච අවිච්ඡේපමාන අවි අවිච්ඡේකින්න හොත්වා චිත්තන්ති ඒ කියන්නේ යම් ධර්මතාවක අනුභවයෙන් එක අරමුණකෙහි චිත්තචෛතසික ධර්මයන් සමසමව නොවිසිරී නොපැතිරී කම්පිත නොවේ මනරින් පවතිනවා නම් මේක සමාදාන කියන වචනෙන් කියවෙනවා සමාදාන අර්ථය. ඊට වැඩගත් තේරුමක්. ඒතකොට මේ සමාදාන වූ සමාධියයි කියනවා ලක්ෂණයක්. අවික්ඛේප ලක්ෂණෝ සමාධි. සමාධියේ ලක්ෂණේ නම් ස්වභාවය නම් නොවිසිරීම. චිත්තචෛතසික ධර්මයන් නොවිසිරීම සමාධියේ ස්වභාවයයි. විච්ඡේත විද්දර්ශන රසෝ මේ සමාධියෙන් සිදුවෙන කෘත්‍ය නම් විසිරෙන ස්වභාවයේ නැති කිරීමයි. මේ අපේ සිත දොරටු සායකින් නිතර විසිරී යනවා. ඒ කියන්නේ අහසේ හමා යන සුළඟක් වාගේ නිතර සිතට විසිරී යනවා. ජල තලාවකට කැබලිති කටුවකින් හෝටුවකින් ගමා ගැසුවා නම් ඒ වතුර චලනය වෙනවා. සුළඟට චලනය වෙනවා. ඒ වගේ අපේ සිත නිතර චංචලයි. ඒ වගේම අලු ගොඩකට ගලක් දැමුවා නම් සැනකින් අලු විසිරී යනවා. ඒ වගේ අපේ සිත චංචලයි විසිරී යනවා. ගහක් මුදුනේ නැත්නම් කොඩි කණුවක් මුදුනේ එල්ලනාද කොඩිය නිතරම නැවතින්නේ නැතුව සෙලවෙනවා. ඒ වාගේ මේ සිත නිතර චලිතයි. මෙන්න මේ චලිත ස්වභාවය ඇති, චංචල ස්වභාවය ඇති සත්‍යය සංසිඳවන්නේ යමක්ද? ඒ තමයි සමාධිය. සමාධිය කෘත්‍යය ඒ සිතේ චලනය සංසිඳීම එවාගේම කම්පිත වීම නැති කිරීමයි. සමාජයේ වටහාගන්නේ කොහොමද? අවිකම්පන පච්චුපට්ඨානෝ කම්පාවක් නැහැ. යම් කෙනෙකුගේ හිතේ සමාධිය තියෙනවා නම් අතක්පත් හෙලෙන්නේ නැහැ. සිතේවත් හෙලෙන්නේ නැහැ. හිත හෙලෙන්නේ නැති නිසා. මේ අපේ ශරීර අවයව පවා නිතර චලනය වන්නේ හිත අනුවයි. හිත සංපත් වෙනකොට හිත නිසංසල වෙනකොට හිත අවිචිත්ත වෙනකොට හිත සමාධි වෙනකොට කයයි වචනයයි හිතයි සම ඉරියව්වක්ම අවිකම්පිතයි නිශ්චල වෙනවා දැන් උසස් උසස් සමාධියක් ලබාගත් කෙනෙකු හරියට පිළිමයක් වාගේ නොසලී ඉන්නේ අපි අපි අහලා තියෙනවා. නිරෝධ සමාපත්තියේම තියෙන අවස්ථාවකදී කොච්චර උසස් සමාධියක්ද ගින්නෙන්වත් පිච්චෙන තුමත්තමට සිතේ ශක්තිය කයට බලපානවා. ඒ සිතේ තියෙන අවික්ෂේප ස්වභාවයයි. අවිකම්පන වැටීම් ආකාරය කියන්නේ කම්පාවක් නෑ මේ සමාධියේ. සමහර විට හුස්ම ටිකක් නැති වෙනවා සතරෙනි සමාධිය ලැබෙන අවස්ථාවක චතුර්ථ ධ්‍යාන අවස්ථාවේ හුස්ම ටිකක් නැති වෙනවා. ඒ චංචලයක් නැති වෙනවා. ඊළඟට සුඛිනෝ චිත්තං සමාධියති සුඛමස්ස පදත්තාන මේ සමාධියට ආසන්න කාරණේ කායික මානසික निराமிස සැපයයි කායික මානසික निराமிස සැපයක් ඇති තැනයි හිත සමාධි වෙන්නේ ඒ නිසා සමාධියට ආසන්නම හේතුව සැපයයි කියන එක මෙයින් පැහැදිලි වෙනවා. ඒතකොට සමාධියේ ලක්ෂණය අවික්ෂේප බව නොවිසරෙන බව. සමාධියෙන් සිදුවෙන කෘත්‍ය සම්ප්‍රත්‍යය වික්ෂේප ගතියේ සංසිඳ වීම. සමාධියේ වැටෙන ආකාරය කම්පාවක් හලනයක් නැති බව. සමාධියේ ආසන්නය निराමිස සැපය. ඊළඟට මේ සමාධියේ ප්‍රභේද රාශියක් තියෙනවා. ඒවත් එක්තරා ප්‍රමාණයකින් තේරුම් ගැනීම වැදගත්. සමාධියේ ප්‍රභේද වශයෙන් ගතහොත් එකේ කොටස් දෙකේ කොටස් තුනේ කොටස් හතරේ කොටස් පහේ කොටස් රාශියක් තියෙනවා. ඒවා සම්පින්දනය කරාම කොටස් 50ක් වෙනවා. ප්‍රභේද 50ක් වෙනවා. ඒ එකක් තමයි සමාධිය එක් ආකාරයකින් ඒක විදයි. අවික්ෂේප ලක්ෂණයෙන් සමාධිය එකක්. උපචාර අර්පණා වශයෙන් සමාධිය දෙකක් තියෙනවා. ලෞකික ලෝකෝත්තර වශයෙන්ද සමාධි දෙකක් තියෙනවා. සප්‍රීතික නිෂ්ප්‍රීතික වශයෙන්ද සමාධි දෙකක් තියෙනවා. සුඛසාගත උපේක්ඛාසාගත නමින්ද සමාධි දෙකක් තියෙනවා. දෙකේ ගොඩවල් හතරයි. උපචාර අර්පණා කියන්නේ කාමාතර සිතේ පවත්නා නීවරණයටපත් වූ සමාධියට කියන උපචාර සමාධි. අර්පණා සමාධි කියන්නේ මහග්ගත ලෝකෝත්තර ධ්‍යාන සමාපatti බාටපත් වූ සමාධිය. ලෞකික සමාධි කියන්නේ කාමාචර රූපාචර අරූපාචර කුසල් සිත්යදි සමාගයේ ලෞකිකයි. ලෝකෝත්තර සමාධි මාර්ගඵල සිත්යදින සමාධියයි. සප්‍රීතික නිප්‍රීතික කියන තැන චතුස්ක ක්‍රමයෙන් ප්‍රථම අධ්‍යානය, ဒုတိ ය අධ්‍යානය දෙක සප්‍රීතිකයි. තෘතිය අධ්‍යානය, චතුර්ථ අධ්‍යානය දෙක නිෂ්ප්‍රීතිකයි. අරෝප සමාපatti චතුර්ථ අධ්‍යානයට අයිති. සුඛසාගත උපේක්ඛා සාගත කියනකොට ප්‍රථම අධ්‍යාන, ද්විතිය අධ්‍යාන, තෘතිය අධ්‍යාන තුන සුඛ සාගතයි. ඉතිරි චතුර්ථ ධානයෙන් ඉහළ සීල සමාධි උපේක්ඛා සාගතයි. ඔය විදිහට දෙකේ කොටස් ටික. තුනේ කොටස් සැලකීමේදී හීන මධ්‍යම උත්කෘෂ්ඨ කියලා නැත්නම් හීන මධ්‍යම ප්‍රණීත කියලා සමාජයේ ප්‍රභේද තුනක්ද තියෙනවා. ඊළඟට අවිතක්ක සවිචාර සමාධි, අවිතක්ක විචාර මත් සමාධි, අවිතක්ක අවිචාර සමාධි කියලා තුනකුත් තියෙනවා. ප්‍රීතිසාගත සුඛසාගත උපේක්ඛාසාගත කියලා වේදනා වශයෙන්ද සමාධිය තුනක් තියෙනවා. ඒ වගේම පරිත්ත මහාගත අපමාන කියලා කොටස් තුනක් තියෙනවා. එතකොට මෙතෙන්දී හීන මධ්‍යම ප්‍රේත වශයෙන් ගන්නේ යම්කිසි ධ්‍යානයක් ලබාගත් පමණයි වශී බවට පත්ුනේ නැත්නම් ඒක හීන සමාධියක්. ඉක්මනින් ගෙදෙනවා. යම්කි සමාධියක් මධ්‍යම ප්‍රමාණයට වශී කරගත්තා නම් ඒක මධ්‍යම සමාධියයි. ඉහළම මට්ටමට වශී බවටපත් කරගත්ත සමාධිය ප්‍රණීත සමාධියයි. හීන මධ්‍යම ප්‍රණීත. එවැගේම සවිතක්ක සවිචාරය කියන්නේ ප්‍රථම ධානයේ සමාධිය. විචාර විචාර දෙකම තියෙනවා. අවිතක්ක ਵਿਚාර මත කියන්නේ පංචක ක්‍රමයෙන් ගත්තාම දෙවෙනි සමාධියයි. ඒක විතර්කේ නෑ විචාර විචාර ප්‍රේත සුඛ ඒකාග්‍රතාව කියන්නේ. ඒකට කියනවා අවිතක්ක විචාර මාත්‍ර සමාධිය. අවිතක් අවිචාර සමාධිය කියන්නේ පංචක ණය ක්‍රමයෙන් නම් තුන්වෙනි සතරවෙනි පස්වෙනි ධ්‍යාන. චතුස්ක ක්‍රමයෙන් නම් දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන. මේවා අවිතක් අවිචාරයි. ඒ වගේම තවදුරට මේ සමාධිය පිළිබඳව විස්තර හැඳින්වීමේදී ප්‍රීතිසාගත, සුඛසාගත, උපේක්ඛාසාගත කොටස් තුනක් කියුණා. එයින් ප්‍රීතිසාගත කියන්නේ චතුස්ක ණය ක්‍රමයෙන් නම් පළවෙනි, දෙවෙනි ධ්‍යාන ප්‍රීතිසාගත සමාධිය. තුන්වෙනි ධ්‍යානය ප්‍රීතිය නැති නිසා ඒකට සුඛසාගත සමාධිය කියනවා. ඉන්හාට චතුර්ථ ධ්‍යානෙන් යහතු උපේක්ෂාසාගත සමාධිය. ඒ වගේම පරිත්‍ත සමාධි, මාර්ගගත සමාධි, අප්‍රමාණ සමාධි කියලා කොටස් තව තුනකට බෙදෙනවා. එතන පරිත්‍ත සමාධි කියන්නේ කාමාවචර සිතේ හටගන්න උපචාර සමාධියයි. මාර්ගගත සමාධිය නම් රූපාචර අරූපාචර ධ්‍යාන සමාධියයි. අපමාන සමාධිය නම් ලෝකෝත්තර සිත්යදෙන සමාධියයි. එහෙමත් කොටස් තුනකට බෙදෙනවා. සතරේ කොටස් වශයෙන් එනවා මෙහිම දුක්ඛාපටිපදා දණ්ඩා විඤ්ඤා සමාධි. දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා සමාධි. සුඛාපටිපදා දණ්ඩා විඤ්ඤා සමාධි. සුඛාපටිපදා කිප්පා විඤ්ඤා සමාධි නමින් හතරේ කොටසක් තියෙනවා. ඒ වගේම පරිත්ත පරිස්සාරම්මන සමාධි පරිත්ත අපමානාරම්මන සමාධි අපමාන පරිස්සාරම්මන සමාධි අපමාන අපමානාරම්මන සමාධි කියලා කොටස් හතරකට බෙදෙනවා ප්‍රථම ඥාන සමාධි ද්විතිය ඥාන සමාධි තෘතිය ඥාන සමාධි චතුර්ථ ඥාන සමාධි කියලා තවත් කොටස් හතරකට බෙදෙනවා. ආන භාගයේ සමාධි, පිටි භාගයේ සමාධි, විශේෂ භාගයේ සමාධි, නිර්වේද භාගයේ සමාධි කියලා කොටස් හතරකට බෙදෙනවා. කාමාචර සමාධි, රූපාචර සමාධි, අරූපාචර සමාධි, ලෝකෝත්තර සමාධි කියලා කොටස් හතරකට බෙදෙනවා. ඡන්දාධිපති සමාධි, විරියාධිපති සමාධි, චිත්තාධිපති සමාධි, දීමංසාධිපති සමාධි නම් ඉඳ කොටස් හතරකට බෙදෙනවා. එයින් දුක්ඛා ප්‍රතිපදා දණ්ඩා විඤ්ඤා කිව්වේ යම් කිසි කෙනෙක් භාවනා කිරීමේදී බොහෝම දුකසේ නීවරණ යටපත් කරන්න වෙනවා. බොහෝම දුකසේ කායික මානසික වශයෙන් බොහෝ මහන්සි ගන්න වෙනවා සමාධිය ලබන්න. සමාධිය ලබාගත් අර්පණා ලැබීම බොහොම ප්‍රමාදයි. එවන්නන්ගේ සමාධියට කියන්නේ දුක්ඛා ප්‍රතිපදා ධන්දා විඤ්ඤා සමාධිය. දුක්ඛා ප්‍රතිපදා කිප්පා විඤ්ඤා සමාධිය කියන්නේ තවත් කෙනෙකු සමාධි භාවනාවේදී බොහෝම මහන්සි ගන්නවා. රැඳාවල් වෙහෙසෙනවා. නීවරණ යටපත් කරගන්න බොහොම අමාරුයි. හැබැයි නීවරණ යටපත් කරගෙන උපචාර මට්ටමට ආවන් පස්සේ අර්පණා ලැබීම පමාවක් නැහැ. සිප්පාබින්නා. එවන්නම්ගේ සමාධියද කියන්නේ දුක්ඛා ප්‍රතිපදා සිප්පාබින්නා සමාධි. තුන්වෙනි අවස්ථාව සුඛා ප්‍රතිපදා දණ්ඩා විඤ්ඤා සමාධි. මූලික කටයුතු බොහෝම ලේසි. කායික මානසික සැනසෙල්ලේ නිවරණ මැඩ පවත්වා ගන්න සමත් වුණා. උද්ඝා නිමිති ප්‍රතිභාග නිමිති ලබන්න පුළුවන් වුණා. නමුත් අර්පණා ධ්‍යාන ලබන්න හරිම පමයි. බොහොම බාධා වැඩි. එයන්න්ගේ සමාධියද කියන්නේ සුඛාපටිපදා දන්දා විඤ්ඤා සමාධිය. තවත් සමාධි කෙනෙක් බොහෝම සැපසේ කායික මානසික සැනසෙල්ලේ සමත භාවනා වැඩිීමේදී පහසුවෙන් නීවරණ යටපත් කොට උග්ගා අනිමිති ප්‍රතිභාග නිමිති ලබා ගන්නවා. අර්පණා ලබන්නේ කිසි ප්‍රමාවක් නැහැ බොහොම ඉක්මනින් ලැබෙනවා. එවන්නන්ගේ සමාධියද කියන්නේ සුඛා ප්‍රතිපදා කිප්පාදින්නා සමාධි. එහෙම කොටස් හතරයි. එවාගෙම පරිස්ස පරිස්සාරම්මන පරිස්ස අප්‍රමාණ ආරම්මන අප්‍රමාණ පරිස්සාරම්මන අප්‍රමාණ අප්‍රමාණ ආරම්මන කිව්වේ යම් කිසි කෙනෙක් බොහෝම කුඩා අරමුණක හසින භාවනාවක් වඩනවා. කුඩා අරමුණේම ප්‍රතිභාග නිමිත්ත ලබනවා. එවන්නම්ගේ සමාධියට කියනවා පරිත්ත පරිස්සාරම්මන සමාධිය. තවත් සමහර කෙනෙක් කුඩාම අරමුණක මූලික වශයෙන් භාවනා පටන් ගන්නවා. නමුත් විශාල වශයෙන් ප්‍රතිභාග නිමිත්ත ලබනවා. එවන්නම්ගේ සමාධිය පරිත්ත අපමානාරම්මන සමාධිය. තව කෙනෙක් විශාල අරමුණක මූලික පරිකාරම කරමින් සමාධි වඩනවා. නමුත් ප්‍රතිභාව නිමිත්ත බොහෝම කුඩාවක් ලැබෙනවා. එයන්න්ගේ සමාධියේ අපමාන පරිකාරම්මන සමාධිය. තවත් කෙනෙක් විශාල වස්තුවක් අරමුණු කරගෙන මූලික භාවනාවන්ව පරිකාරම භාවනාව. ප්‍රතිභාව නිමිත්තක් ඒතරම් විශාලට ලැබෙනවා. එයන්න්ගේ සමාධියේ අපමාන අපමාන ආරම්මන සමාධිය. කොම ආරම්මන බෙහෙදෙන්ද හතරක් වෙනවා. ඊළඟට ප්‍රථම අධ්‍යාන, ဒုတိ ය අධ්‍යාන, තෘතිය අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන කියන්නේ අංග වශයෙන්. හිතක් විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා හත් අංග පහම තියෙන සමාධිය ප්‍රථම අධ්‍යාන සමාධිය. හිතාර ප්‍රීචාර නොමැතිව ප්‍රීති සුඛ ඒකාග්‍රතාංග තුනක් ඇති සමාධිය ဒုတိ ය අධ්‍යාන සමාධියයි. හිතාර ප්‍රීචාර ප්‍රීති තුනම නැතුව සුඛ ඒකාග්‍රතා අංග දෙකක් ඇති සමාධිය ෘත්‍ය අධ්‍යාන සමාධියයි. විචාර ප්‍රචාර ප්‍රීති සුඛ හතරම නැති උපේක්ෂා ඒකාග්‍රතා අංග දෙක ඇති සමාධියේ චතුර්ථ අධ්‍යාන සමාධියයි. මේ අංග වශයෙන් සමාධි හතරට බෙදෙනවා. එයාට හාන භාගීය, ඉති භාගීය, විශේෂ භාගීය, නිරේධ භාගීය කිව්වේ යම් කිසි කෙනෙක් සමාධියක් ලබාගෙන ඒ සමාධියේ ප්‍රථම ඥාන ලබාගත්තේ කෙනා කාම විතරක හිත හිතා ඉන්නවා. සුභ ආරමුණු ගැන කල්පනා කරනවා. එහෙනම් ඔහුගේ සමාධිය වහාම නීවරණයන්ගෙන් යට වී පිරිහෙනවා. එවන්නම්ගේ සමාධියේ ආන භාගයේ කියේ. ඒ සමාධිය. ද්විතිය ධානය ලබාගත් එක්කෙනා විතරක බහුලව ඉන්නවා. තෘතිය ධානය ලබාගත් එක්කෙනා ප්‍රීති බහුලව ඉන්නවා. චතුර්ථ ධානය මේ ලබාගත් එක්කෙනා ප්‍රතිගාරම්මන බහුලව ඉන්නවා. වහා මේ සමාධි පිරිහෙනවා. එවැන්නම්ගේ සමාධියද කියන්නේ ආන භාගීය සමාධිය. සිටි භාගීය සමාධිය කියන්නේ සමා ලබාගත් සමාධිය පමණක් නැවතිනවා. ඒක වඩන්නින් එහාට යන්නේ නැහැ. ඒක ඇලියගෙන එහි බැඳීගෙන නිකාන්තයෙන් එහි ඉන්නවා. එයත් සංගේ සමාධිය පිළිහිමක් දියුණුවක් නැති නිසා සිටි භාගීය සමාධිය. තවත් කෙනේ සමාධිය ලබාගෙන මතුමත් ඒ විශේෂ අධිගම සඳහා වෑයම් කරනවා. උසස් උසස් සමාධි ලබන්න අභිඥා ලබන්න වෑයම් කරනවා. එවන්නන්ගේ සමාධිය විශේෂ භාගීය සමාධියයි. යම් කෙනෙක් සමාධිය ලබාගෙන මඟඵල නිවන් සුව ලබන්න වෑයම් කරනවා. එවන්නන්ගේ සමාධිය නිර්වේද භාගීය සමාධියයි. මෙම සමාධියේ කොටස් හතරකට බෙදෙනවා. කාමාවචර සමාධි, රූපාවචර සමාධි, අරූපාවචර සමාධි, ලෝකෝත්තර සමාධි වශයෙන් තා කොටස් හතරකට බෙදුණා. කාමාචර සමාධිය කිව්වේ මුලින් සඳහන් කළ උපචාර සමාධියමයි. කවර විදිහේ භාවනාවක් වැඩුවත් සිතේ නිවරණ යටපත් වෙමින් ලැබෙන සමාධිය කාමාචර සමාධියයි. ඒකට කියන උපචාර සමාධි කියලා. රූපාචර සමාධි කියන්නේ චතුස්ක ක්‍රමෙන් ධ්‍යාන 4, පංචක ක්‍රමෙන් ධ්‍යාන 5. අරූපාචර ධ්‍යා සමාධි කියන්නේ අරූප සමාපatti 4. ලෝකෝත්තර සමාධි කියන්නේ මාර්ග 34 සහ ඵල 34 ඇති සමාධිය. මේ විදිහට භූමි වාසයෙන් හතරකට බෙදුණා. නැවත ඡන්දාධිපති, විරියාධිපති, චිත්තාධිපති, නීමංසාධිපති කියා සමාධියේ කොටස් හතරකට බෙදෙලා තියෙනවා. ඡන්දාධිපති සමාධිය කියන්නේ යම් කිසි කෙනෙක් බලවත් ඡන්දයේම මුල් කොටගෙන සමාධි භාවනාව වඩනවා. අනිත් තුන පරිවාර වෙනවා, අනුගාමික වෙනවා. එවන්නම්ගේ සමාධියේ ඡන්දාධිපති සමාධියක්. තවත් කෙනෙක් වීරිය පෙරට කොටගෙන වීරිය ප්‍රධාන කොටගෙන සමාධි වඩනවා. එවන්නම්ගේ සමාධිය විරියාධිපති සමාධියයි. තවත් කෙනෙක් කුසල චිත්තයේ ප්‍රධාන කොටගෙන ධ්‍යාන වඩනවා. එවන්නම්ගේ සමාධිය චිත්තාධිපති සමාධියයි. තවත් කෙනෙක් ප්‍රඥාව පෙරට කොටගෙන සමාධිය වඩනවා. එවන්නම්ගේ සමාධිය දීමන්තාධිපති සමාධියයි. මේ මාධිපති වශයෙන් සමාජයේ කොටස් හතරකට බෙදී යනවා. කොටස් පහකට බෙදෙන්නේ <clears throat> ධානාංග පහම වශයෙන් පංචක ධාන වශයෙන් ප්‍රථම ධාන, ද්විතිය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන සහ පංචම ධාන කියලා. ඒ කියන්නේ සමහර යෝගාවචරයේ ප්‍රථම ධානය ලැබනවා. ප්‍රථම ධානයේ අංග පහක් තියෙනවා. ඒ යෝගාවචරයාට පළමු වරට ඉක්මවා යන්න පුළුවන් විතර්කයේ පමණයි. විතර්කයේ පමණක් ඉක්මවා ගියාම විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත දෙවෙනි ධ්‍යානය පහළ වෙනවා. ඊළඟට තුන්වෙනි ධ්‍යානය සඳහා පරිකරම කිරීමේදී විචාරය ඉක්මවා යනවා. ඔහුට ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධ්‍යානය ලැබෙනවා. ඊළඟට ප්‍රීතිය ඉක්මවලා හතරවෙනි ධ්‍යානය ලැබෙන සුඛ ඒකාග්‍රතාව සහිතයි. සුඛේක්මවා උපේක්ෂා ඒකාග්‍රතාව සහිත පංචම ධානය ලබනවා. ඒ ධාන වඩන්නන්ගේ දන්දාබින්්‍ය කුජලේනුයි ඔය විදිහට කරන්නේ. විචාර ප්‍රචාර දෙකේ කාරීක්මවන්න බැරි නිසා එකක් එකක් බැගින් ඉක්මවා යන. එවන්නම්ගේ වශයෙන් ධානයේ පංචක ධාන වශයෙන් පහකට බෙදෙනවා. දැන් මෙතන ප්‍රභේද සියල්ල කියවුණා 50. ඒකෝට මේ විශේෂ ප්‍රභේද අපි දැනගෙන තියෙන්න අවශ්‍ය වන්නේ තමා විසින් අනුගමනය කළ යුතු සමත භාවනාවේදී යහපත් පැත්ත තෝරා ගැනීම සඳහායි. යහපත් පැත්තට හැරීම සඳහායි. කොයි දේ කොයි කටයුත්තදී ඊතා පිරිසිදු, ඊතා යහපත්, ඊතා උතුම් පැත්ත තෝරා ගැනීම ඥානවන්තයන්ගේ යුතුයකමක්. ඉතින් මේ ධ්‍යාන ප්‍රභේදයන් වශයෙන් මෙහෙම ප්‍රභේදගත වෙනවා. සති විදෝ සමාධි කියන එකට. ඊළඟට මේ සමාධියට සංකලේශ ගෝදාන කියන දෙකක් තියෙනවානේ ඒවත් අපිට දැනගෙන තියෙන්න වැදගත්. දැන් මුලින්ම කියුණා යම් කිසි කෙනෙක් ප්‍රථම ඥානය ලබාගෙන කාම විචාරකෙ හිත හිතා ඉන්නවා. අන්න ඒක කාම විචාරකයේට නැත්නම් ප්‍රථම ඥානයේද කාම විචාරකය සංකලේශයක්. නේකම් සංකල්පනාව ගෝදානයක්. දෙතිය ඥානයේට විචාරක බහුල වෙනවා සමහර කෙනෙක්. ඒ ඒ දේ හිත හිතා ඉන්නවා. එතකොට අර යටපත් කළ විචාරක ඇවිල්ලා ද්විතිය ධානයේ විදෙනවා. එනිසා විචාරක බහුලව නොවී සිටීම, විචාරක ආදීනව සැලකීම ද්විතිය ධානයේට ගෝදානයයි පිරිසුදු බවයි. තෘතිය ධානය ලබාගත් එක්කෙනෙක් තෘතිය ධානයට පිරීමට හේතු වෙන්නේ ප්‍රීති සම්පජ්ජන හිතනවා. වින්දා වූ ප්‍රීති ගැන ප්‍රීති මධ්‍ය වර්ගන හිත හිතා ඉන්නවා. එතකොට ද්විතිය තෘතිය ධානය පිරිනමනවා ඒක හානි භාගියයි. ඒ වගේම ඉහළ ධානයන් ගැන ආසංකල්පන ඇති කර ගැනීමෙන් ත්‍ෘතිය ධානයට ත්‍රිසුදු බවක් බෝධානයක් ඇති වෙනවා. චතුර්ථ ධානලාභී කෙනෙක් ඇලීම් ගැටීම් දෙකට සම්බන්ධ සිටිවිලි සිටිනවා. එයින් ඔහුගේ චතුර්ථ ධානය පිරිහෙනවා. උපේක්ෂා සාගත සංඥා මනසිකාරයන් ඇති කර ගැනීමෙන් චතුර්ථ ධානයෙන් නොපිරිහි සිටිනවා. ඒක බෝධානයයි. මේ විදිහට ඒ ඒ ග්‍රහලාභීන් විසින් තම තමාට පිරිහීමට හේතු වෙන සංකේත ධර්ම තෝරාගෙන ඒකට වැටෙන්නේ නැතුව ගෝදාන ධර්ම පිරිසුදු බව ඇති කරන ධර්ම තේරුම්ගෙන ඒ අනුව පැවතීමෙන් සබාගත සමාධි දියුණු කරගන්න පුළුවන් වෙනවා නොපිරිහී සිටින්න පුළුවන් වෙනවා ඊළඟට සමාධියේ පිළිබඳව තියෙනවා කතම් භාවයේ කබ්බෝ කියන ප්‍රශ්නෙට පිළිතුරු ඒකකින් දැන් මේ වේලාවෙන් කියන්න කාලෙ මදි වෙයි සමාධි භාවනාව පිළිබඳ විස්තර විවරණ රාශියක් කියවතු තියෙනවා. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෙක් සොයා ගැනීම සම්බන්ධ උපදෙස්, ඊළඟට තමන්ගේ චරිතයට අනුරූපව කමඨහන තෝරා ගැනීම, එවැගේම තමා ඒ කමඨහන් වඩන සුදු ස්ථාන තෝරා ගැනීම මේ ආදි කටයුතු රාශියක් අපට ඒ සම්බන්ධව කරුණු වශයෙන් ඉදිරිපත් කරන්න තියෙනවා. එතකොට මේ සමාධි භාවනාවේ ආනිසංස වශයෙන් දැක්වෙන ප්‍රධාන වශයෙන් පහක්. ඒකත් සමාධි භාවනා වැඩිම සම්බන්ධ උපදේශ කතාවේදීම කියන්න පුළුවන් වෙනවා. ප්‍රධාන වශයෙන් සමාධිය වඩන්නේකොට ධිට්ඨ ධම්ම සුඛ විහරණේ ලැබෙනවා. දෙවැන්න වශයෙන් විපස්සනාවට සමාධිය පාදක වෙනවා. තුන්වැන්න වශයෙන් අභිඥාවන්ට සමාධිය පාදක වෙනවා. හතරවැන්න වශයෙන් විරෝධ සමාපත්තියේ සමාධිය පාදක වෙනවා. පස්වැන්න වශයෙන් භාවිසේතානිසංසගෙන දෙනවා. ඒකනේ වැඩි සමාධියට අනුරූපව සුගති ලෝකෝත්පත්තිය ගෙන දෙනවා. ඉතින් මේ සමාධියෙන් මුවහත් වූ ප්‍රඥාවෙන් තමයි විපස්සනා වඩා මඟඵල නිවන් සුව ලබන්න හැකි වන්නේ. යම් කිසි මොට වූ කඩුවකින් එසේ ගසක් කැපීමේදී බොහොම මහන්සියෙන් ආයාසයෙන් සද්ද නැගෙමින් කපන්න වෙනවා. සමාධියෙන් නැති කෙනෙකුගේ ප්‍රඥාව එවැනි. යම් කිසි කෙනෙක් කෙවුණු මුවහත් ඇති කඩුවකින් කෙසෙල් ගසක් කපනවා නම් නිස්සද්දරයක පෙත්තටම කපන්න සමත් වෙනවා. ඒ වගේ සමාධිය මෝහත් වූ ප්‍රඥාව ඇති යෝගාවචරයන්ද සැනකින් විපස්සනා ඥාන කුළු ගන්නවා මඟඵල නිවන් සුව ලබන්න පහසු වෙනවා. මෙන්න මේක නිසායි චිත්තම් පඤ්ඤාන්ත භාවයන් කියා සරුවඥන් වාසේ දේශනා කළේ සමත භාවනා වඩා ප්‍රඥා භාවනා වැඩි යුතුයි කියලා. බොහෝ යෝගාවචරයන් සමත භාවනාවෙන් සිට මෝහක් කරගෙන ප්‍රඥා භාවනාවට හැරෙන්නේ. ඇතම් යෝගාවචර කෙනෙක් සමත භාවනා ගැන දැඩි උත්සාහයක් නොගෙන විපස්සනා වශයෙන්ම වඩා කෙලෙසුන් නැසනවා. ඒ යෝගාවචරෙන් දෙදි ආයාසයක් මහන්සියක් ගත යුතු වෙනවා. මෙන්න මේක නිසාද සුඛාපටිපදා කිප්පා විඤ්ඤා කියන පිළිවෙත් මඟට මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගනු කැමති යෝගාවචරයන් විසින් තමා සමත භාවනාවෙන් සිට මුවහත් කරගෙන ප්‍රඥාව විසුදු කරගෙන විපස්සනා භාවනාවට හැරීමෙන් සැපසේ ප්‍රතිඵල ශීඝ්‍රව ලබන්න සමත් වෙනවා. ඒ අනුව දැන් අපි මේ පවත්වාගෙන යන සමති විපස්සනා භාවනා මාර්ගය සුඛාපටිපදා කිප්පා විඤ්ඤා පිළිවෙත් මඟට අනුරූපව ඊතා සුවසේ චිත්ත ඒකාග්‍රතාව අවස්වාගෙන චිත්ත ඒකාග්‍රතාව මුදුන් පමුණවාගෙන එමඟින් විපස්සනා වඩලා ඊතා සුවසේම ධ්‍යාන අභිඥා විපස්සනා මාර්ගඵල ප්‍රතිලාභයෙන් අසංකත ධාතු සංඛ්‍යාත ශාන්ත නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න ලැබෙනවා කියන විශ්වාසය අපි ඇති කරගනිමු. අපි මේ ගන්න උත්සාහයත් මේ යන මේ පිළිවෙත් මඟක් අතරක් නැර ඒ උත්තරීතර මාර්ගඵල ප්‍රතිලාභය දක්වා නොනවත්වා ගැන යාමට ශක්තිය බලයේ ධෛර්යයේ වීරිය ආරක්ෂාව ආශීර්වාදයේ හැතිරෙන ප්‍රතිපත්‍යානුභාවයෙන් හා ප්‍රඥාඥානුභාවයෙන්ම මුදුන්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සමාධිමත්තේ භාවේත සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පස්සති පජානාති තී තුලෝකාග්‍රම භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ මෙම සංයුක්ත සූත්‍ර අර්ථපාඨයේ සඳහන් වෙන්නේ සූත්‍ර පාඨයේ සඳහන් වන්නේ සමාධින් දික්කවේ භාවයේත මහණෙනි සමාධිය වඩත්වා සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතම් පස්සතේ සජානාති මහණෙනි සමාධිගත භික්ෂුව ਸਰව ප්‍රකාරයෙන් ඇත්ත ඇති සැටියෙන් හෙවත් පරමාර්ථ ධර්මයන් අවබෝධ කරගනි. එතන සමාධින් සමාධින් කියන වචනයට අදාළ දහම් පද කීපයක් පැහැදිලි කිරීමටයි සූදානම. සමාධි කියන වචනාර්ථය අපි කවුරුත් තේරුම් ගත්තා. සමාධාන අර්ථයෙන් චිත්තේකාග්‍රතාව සමාධිය කියලා හඳුන්වනවා. ඒ සමාධානාර්ථයේ කිව්වේ එක් අරමුණක චිත්තචෛතසික ධර්මයන් නොවිසිරී නොපැතිරී නිසංසලව නිශ්චලව ඒකාග්‍රව පවත්නා බවයි සමාධි සමාධාන ඒ මේ සමාධි භාවනාවක් වැඩූ පුද්ගලයාට පුළුවනි පරමාර්ථ ධර්මයන් විනිවිද දැකීමට මේ සූත්‍ර පාඨය අදහස ඒකයි. පරමාර්ථ ධර්මයන් ඇත්ත ඇති සැටියෙන් විනිවිද දැකීමට හැකිවන්නේ සමාධි භාවනාවෙන් විපස්සනා ඥාන මෝහත් කර ගැනීම නෙවෙයි. එනිසා සමාධි භාවනා පිළිබඳව යම් තාක් දත යුතුයි. දැනගන්නා තාක් අපට විපස්සනාව පහසු වෙනවා. සමාධි භාවනාව සම්බන්ධව උපදේශ ඇති අර්ථ කතාවල දැක්වෙන්නේ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය සොයාගෙන සීලයක පිහිටා අනන රූප විහාරස්ථාන අතහැර සමාධි භාවනාට යෝග්‍ය සෙනසුණක් තෝරාගෙන සීලය පිරිසුදු කොටගෙන විවේකස්ථානයකට වී ගුරුපදේශ උල්ලංඝනය නොකොට සමාධි භාවනා වැඩිමින් ප්‍රතිඵල ලබා ගත යුතු බවයි. සමාධි භාවනා ක්‍රම කියනවා 40ක්. සංකාත නිර්දේශ වශයෙන් 40ක් තියෙනවා සමාධි භාවනා. කොටස් වශයෙන් හතකට බෙදෙනවා. දසකසින, දසාසුභ, දසානුස්සති, බ්‍රහ්ම විහාර, ආරුක්ක සමාපatti සහ චතුධාතු මනසිකාරයත් ආහාරයේ පටික්කුල සංඥාවක් කියලා කොටස් හතකට බෙදෙනවා. එයින් දස කසින නමින් හැඳින්වෙන්නේ පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින කියන භූත කසින හතරක්. නීල කසින, තීත කසින, ලෝහිත කසින, ඕදාස කසින කියන වර්ණ කසින හතරක්. ආලෝක කසින, ආකාශ කසින දෙකක් සමග 10යි. දස අසුබ නමින් හැඳින්වෙනවා උද්දමාපක විනීලක විකුබ්බක විච්ඡිද්දක වික්ඛායිතක විච්ඡිද්දක කතරිච්ඡිද්දක ලෝහිතක කුලවක අත්තික කියන කොටස් 10යි මුත්‍ත ශරීරයේ අවස්ථා 10ක් දස අනුස්සති නමින් කියවෙනවා බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති රාගානුස්සති, දේවතානුස්සති, ප්‍රසමානුස්සති, පායගතසති, මරණානුස්සති, ආනාපානසති නමි. දසානුස්සති. බ්‍රහ්ම විහාරය කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සතර. ආරෝප්‍ය සතර නමින් හැඳින්වෙන්නේ ආකාසානං ඡායතන, විඤ්ඤාණං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේසඤ්ඤානා සංඥායතන කියන සමාප්‍රත්‍ය හතරයි. චතු ධාතු අවස්ථානයේ නමින් පඨවි ආපෝ තේජෝ වායෝ සතර ධාතුන් විවිධාකාරයෙන් සමත භාවනා වශයෙන් සම්වර්ධනය කිරීම චතු ධාතු අවස්ථානයයි. ආහාරේ පටික්කුල සංඥා නමින් කියවෙන්නේ අනුභව කරන ආහාරයේ දස ආකාරයකට පිළිකුල් වශයෙන් ආවර්ජනා කිරීමයි. ඒ සංකාප නිදේශ වශයෙන් සමත භාවනා 40යි. උපචාර අර්පණාවහ වශයෙන් මේ කොටස් දෙකට බෙදෙනවා. මේ සමසතලස් කර්මස්ථාන අතුරෙන් උපචාර ධ්‍යාන මාත්‍රයක් ලැබෙන සමත භාවනා 10ක් තියෙනවා. ඒ කියන්නේ අනුස්සති භාවනා 10න් කායගත සතියත් ආනාපාන සතියත් හැර ඉතිරි අටත් ධාතු මනසිකාරයේ සහ ආහාරයේ ප්‍රතිකුල සංඥාවක් කියන 10 උපචාර ධානයේ ගෙනදෙන කර්මස්ථාන 10යි. සේසු දස කසින දස අසුබ අනුසක වශයෙන් වලින් කායගත සති ආනාපාන සති දෙක කියන 22ක් බ්‍රහ්ම විහාර 4ක් අරෝප සමාපatti සතරක් 30 උපචාර ධ්‍යාන ලබා දෙන කර්මස්ථාන 30යි. උපචාර අර්පණා වශයෙන් එකට බෙදෙනවා. ධ්‍යාන ප්‍රභේද වශයෙන් මෙතන සැලකිය යුතුයි තවත් කරුණක්. ධ්‍යාන ප්‍රභේද. එයින් අසුබ ධ්‍යාන 10ක් කායගත සතියක් කියන 11 ප්‍රථම ධ්‍යානයේ පමණක් ගෙන දෙන්නේ සමත භාවනා 11යි. මෙත්තා කරුණා මුදිතා තුන ධ්‍යාන තුනක් පමණක්ගෙන දෙන කර්මස්ථාන තුනයි. ආනාපාන සතිය රූපාචර ධ්‍යාන හතරම ගෙන දෙන කර්මස්ථානයක්. උපේක්ඛා බ්‍රහ්ම විහරණය සතරවෙනි ධ්‍යානයේ පමණක් ලබා දෙන කර්මස්ථානයක්. දස කසිනයේ රූප ධ්‍යාන සියල්ලත් ඊළඟට ආකාසානංචයතනේ හරි ඉතිරි කසින නාමයෙන් අරූප ධ්‍යාන සියල්ලත් උපදවන්න සමත් වෙනවා. මේ විදිහට ධ්‍යාන ප්‍රභේද වශයෙන් සමත භාවනාව දැනගැනීම අවශ්‍යයි. සමතික්කම වශයෙන් මේ ධ්‍යාන භාවනාවේ දතියුතු කරුණක් තියෙනවා. සමතික්කම කියන්නේ ඉක්මවා යාම. එයින් රූපාවචන ධ්‍යාන හතරක් තියෙනවනේ. ප්‍රථම ධ්‍යානයේ අංග 5, ද්විතිය ධ්‍යානයේ අංග 3, තෘතිය ධ්‍යානයේ අංග 2, චතුර්ථ ධ්‍යානයේ අංග 2. ප්‍රථම ධ්‍යානයේ තියෙන අංග 5න් දෙකක් ඉක්මවා ද්විතිය ධ්‍යානයේට සමවැදීම කළ යුතුයි. ඉපදීම කළ යුතුයි. ද්විතිය ධ්‍යානයේ එකාංගයක් ඉක්මවා තෘතිය ධ්‍යානයේටපත් යුතුයි. ෘතිය ධානයේ තියෙන අංගය මාරු කරමින් සතරෙනි ධානයට පැමිණිය යුතුයි. මේ දේත රූපාචර ධානයන්හි අංග සමතික්‍රමණය සිද්ධ වෙනවා. අරූප ධාන සතරේදී ආරම්මන සමතික්‍රමණය සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආකාසානංචයතන සමාපත්තිය ලැබීම පිණිස කසින ඉගුළු අහස අවශ්‍ය වෙනවා. කසින ඉක්මවා තමයි කසිනාරම්මන ඉක්මවා ආකාසානංචයතන සමාපත්තිය උපදවා ගත යුතුයි. විඥානංචයතන සමාපත්තිය එකදවීම සඳහා ආකාසානංචයතනයේ අරමුණු වූ අනන්ත ආකාශ අරමුණ ඉක්මවා යා යුතුයි. මේ ආකින්චඤ්ඤාතන සමාපත්තිය සඳහා විඥානංචයතනෙන් අරමුණු කරගන්නා ලද ආකාශ විඥාණය ඉක්මවා යා යුතුයි. මේ සංඥා නා සංඥාතන සමාපatti උපදවීම සඳහා ආකින්චඤ්ඤාතන ධ්‍යාන සිතින් ගන්නා ලද නාස්ති භාව ප්‍රඥාප්තිය ඉක්මවා යා යුතු වෙනවා. මේ විදිහට කසිනාරම්මන ඉක්මවා ආකාසානං චෛතනයක් ආකාසාරමුණ ඉක්මවා විඥානං චෛතනයක් විඥානාරමුණික්මවා ආකින්චඤ්ඤාතන සමාප්‍රත්‍යත් නාසි භාව ප්‍රඥාප්ති ඉක්මවා දේව සංඥානා සංඥාතනයත් සමිනියතු දෙයින් ඒ ධ්‍යාන සමාප්‍රති හතරට කියනවා ආරම්මන සමතික්‍රමණය කියලා. අරමුණ ඉක්මවා ඉහළට යා යුතු භාවනා සතරක්. මේ විදිහට සමතික්‍රම වශයෙන් සමත භාවනාවේ ප්‍රභේද කීපයක් දක්වතුව කියනවා. වර්ධනා වර්ධන වශයෙන් දෙආකාරයකටත් මේ සමත භාවනා දතුති වෙනවා. වර්ධනා වර්ධන කියන්නේ මේ භාවනා සත්‍යයෙන් විහක් අර්පණා භාවනානේ. ඒ අර්පණා භාවනා 30න් නිමිත්ත වැඩි යුතු භාවනා 10යි කියන්නේ. නිමිත්ත වඩනවා කියන්නේ සමත භාවනාවේදී විශේෂයෙන්ම දස කසින, දස අසුබ, කාගත සති ආනාපාන සති කියන මේ භාවනා කමටන්ෙහිදී පරිකාරම නිමිත්ත, උග්ගා නිමිත්ත සහ ප්‍රතිභාග නිමිත්ත ලැබිය යුතු කියලා. එයින් ප්‍රතිභාග නිමිත්ත වැඩි යුතු කමටන් තියෙන සියල්ලම 10යි. දසකසනේ පමණයි ප්‍රතිභාග නිමිත්ත වඩන්නට තියෙන්නේ. වඩනවා කියන්නේ පැතිරවීමයි. උපදවා ගන්නාලද ප්‍රතිභාග නිමෙත්ත පැතිරිය යුතු වන්නේ දසකසන සමාපත්තියේදී පමණයි. එයිනොත් ආනාපාන සතියේ ප්‍රතිභාග නිමෙත්තක් ඇතත් ඒක පැතිරවීම නොකළ යුතුයි. පැතිරවීමෙන් සිද්ධවන්නේ ආස්වාස ප්‍රස්වාස අරමුණ පමණක් පැතිරීම මිසක් ඊයින් කිසිදු අර්ථයක් වන්නේ නැහැ. හුස්ම රැල්ල පැතිරීම පමණයි. දස අසුභයන්ෙහිදී අසුභ ප්‍රතිභාග නිමිත්ත පැතිරීමෙන් කිසිදු අර්ථයක් වන්නේ නැහැ. නමුත් මේ දස කසිනවල ප්‍රතිභාග නිමිත්ත පැතිරීම නිසා යම් කිසි අවස්ථාවක දිබ්බසෝත ඥාන, දිබ්බචක්කු ඥාන වැනි අභිඥා ප්‍රාප්ත වීමට අවස්ථාව ලැබුණොත් ඒ කසිනාලෝකයේ පැතිරීම ප්‍රමාණයේ තෙක් ඒ අභිඥා බලය පවත්වන්න පුළුවන් වෙනවා. නිදසුනක් වශයෙන් ගත්තොත් ආලෝක කසිනේ හෝ තේජෝ කසිනේ හෝ හෝදාත කසිනේ හෝ යම්තා ලෝක ධාතු වෙත ආලෝකේ පතුරවන්න පුළුවන් නම් ඒ ලෝක ධාතු කෙලවර දක්වා දිවස් නුවණින් රූප දකින්න පුළුවන්. දෙවකන් නුවණින් ශබ්ද අහන්න පුළුවන්. එවාගෙම චේතෝ පරිඥාණයෙන් ඒ ඒ මිනිස්යන්ගේ සත්‍යයන්ගේ සිත් බලන්න පුළුවන්. අන්න ඒ නිසා අභිඥා ප්‍රතිලාභය සඳහා දසකංශන සමාපත්තිවල ආලෝකය හේවත් ප්‍රතිභාග නිමිත්ත වැඩි යුතු වෙනවා. ඒ වඩන ආකාරයෙන් ගුරුවරුන්ගෙන් මනමින් දැන ඉගෙනගත යුතු තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිභාග නිමිත්තක් ලැබූ යෝගාවචරයේකු අසින ප්‍රතිභාග නිමිත්ත ලැබුවා නම් ධ්‍යානෙද සමාධින්න මැත්තේ උපචාර භූමියේදී ඒ ප්‍රතිභාග නිමිත්ත විහිදුවන්නට ඕන. සමාහට ලැබී තියෙන ප්‍රතිභාග නිමිත්ත සමහර විට වියත වියතකුත් අංගල් හතරක් තරම් ප්‍රමාණවත් ස්කන්ධයක් ඇති ප්‍රතිභාග නිමිත්තක් නම් තමා සමාධියෙන් ඒ උපචාර සමාධියෙන් අදිෂ්ඨාන කරන්නට ඕනේ මේ ප්‍රතිභාග නිමිත්ත අංගලකින් විශාල වේවා අඟල් 16කින් නැත්නම් වියතිකින් විශාල වේවා රියණිකින් විශාල වේවා බමේකින් විශාල වේවා බබ 10කින් බබ 100කින් මේ ආශ්‍රම භූමියේ තරම් මේ ග්‍රාමක් ක්ෂේත්‍රයේ පමණ මේ ලංකාද්වීපයේ තරම් විශාල වේවා මේ ගම්බුද්දීපයේ තරම් විශාල වේවා මේ සක්වල තරම් විශාල වේවා මේ දසදහසක් සක්වල තරම් විශාල වේවා මේ කෙරලක්ෂයක් සක්වල තරම් විශාල වේවා මේ දෙක අදිස්ථාන කර කර ඒක පසුරවන්නට ඕනේ. සමාජයේ සිටේ උපචාර සමාධි ශක්තිය යම් පමණද ඒ තරම් මේක විහිදුවන්නට පුළුවන්. නීවරණයන්ගෙන් පෙර සමාධියක් උපචාර සමාධිය. අනන්ත සක්වල ඔලයට සරස දසදිතාවේ අතරක් නැර එක ඒකාබද්ධ ලෙස ඒ ආලෝකේ විහිදුවන්නට ඕනේ. අන්නේ විදිහේ වැඩිමයි මෙතන වර්ධන කියලා හඳුන්වන්නේ. ඊළඟට සෙසු ප්‍රතිභාග නිමිති වැඩිවීමක් අවශ්‍ය වන්නේ නැහැ දස අසුභයන් හා කායගත සති ආනාපාන සතියෙහි ප්‍රතිභාග නිමිත්ත වැඩිවීමක් අවශ්‍ය වන්නේ නැහැ. බ්‍රහ්ම විහාර සමාපත්තිවල ප්‍රතිභාග නිමිත්ත වශයෙන් ලැබෙන සත්ව ප්‍රඥාක්තියමයි. ඒ සත්ව ප්‍රඥාක්තිය 아무තෙන් වඩන්න දෙයක් නැහැ. ලෝකයේ විද්‍යමානව සිටින සත්ව කොටාස ප්‍රමණය අපට අරමුණු වන්නේ. අරූප සමාපත්තිවල වඩන්ට ඇතිච්ච සමාපත්තියක්. අනන්ත ආකාශය අරමුණු කරගෙන ආකාසානන්ත ඇතුළේ අනන්ත ආකාශයේ පැතිරිච්ච විඥානය අරමුණු කරගෙන විඥානන්ත ඇතනය විඥානයාගේ අභව මාත්‍රයේ අරමුණු කරගෙන ආකින්චඤ්ඤායතනෙ ආකින්චඤ්ඤායතන චිත්තය අරමුණු කරගෙන නේව සංඥානා සංඥායතනෙ පහළොන බැවින් ඒ වඩන් අවශ්‍යතාවක් ඇත්තේ නැහැ අනික අරූප සමාපatti තුලින් අභිඥා ලැබීමක් සිද්ධවන්නේ නැහැ එනිසා ආකාසානංචාතන ආදී අරූප සමාපත්තියෙන් ප්‍රතිභාග නිමිත්ත වැඩිවීමක් කිසිසේ සිදුවන්නේ නැහැ. දස කසිනුල පමණක් ප්‍රතිභාග නිමිත්ත වැඩි යුතු වෙනවා. ඒ නිසා වර්ධනා වර්ධන වශයෙන්ද මේ සමාපatti පිළිබඳව තේරුම් ඇති කර ගැනීම අවශ්‍යයි. ඊළඟට ගහනකෝ කියලා මේ අරමුණු ගන්න ආකාරයක් අපට තේරුම් ගන්නට ඕනේ. අරමුණු ගන්න ආකාරය කියන්නේ දැන් ආරම්මනතෝ විශේෂයෙන් ඒක ඵලමින් තෝරා ගන්න තෝන ආරම්මනතෝ මොනවද මේ අරමුණු කියන්නේ දැන් දසකසින දසාසුබ එවාගේම ආනාපාන සති ආගත සති කියලාට මේවා හඳුන්වනවා ප්‍රඥාප්ති අරමුණු කියලා ප්‍රඥාප්ති අරමුණු දසකසින කියන්නේ සාමාන්‍යයෙන් පඨවි කිව්වාම අපි පඨවි ධාතු අරමුණු කරනවා නෙවෙයි. වර්ණය අරමුණු කරනවත් නෙමෙයි. ස්වභාව ධර්මයක් අරමුණු කරනවා නෙමෙයි. එතන ගන්නේ කසින ප්‍රඥප්තිය අරමුණයි. ඒ වගේම ආපෝ කසින ප්‍රඥප්තිය අරමුණ, තේජෝ කසින, වායෝ කසින ආදී වශයෙන් දැන් වර්ණ කසින වලදී පවා ප්‍රඥප්තිය තමයි අපි අරමුණු කරන්නේ. දැන් නීල කසිනයක් වඩන කෙනෙකු මේ නිල් වර්ණය කියලා පරමාර්ථ වශයෙන් හිතුවොත් කසින වැඩෙන්නේ නිල් පාට කියලා සම්මුති වචනෙන් එක් ගන්නට ඕන. අන්නේ විදිහට සම්මුති වචනෙන් පමණයි කසින සමාපත්තිය වල උද්ඝාන නිමිති ප්‍රතිභාග නිමිති අරමුණු කොටගෙන ධ්‍යාන බාටපත් වීම සිද්ධ වෙන්නේ. එතකොට පරමාර්ථ ධර්ම වශයෙන් මෙතන තියෙනවා භාවනා 40න් 10ක්. ඒ කියන්නේ කායගත සතියයි ආනාපාන සතියයි හැර ඉතිරි අනුස්සති කර්මස්ථාන අටක් ධාතු මනසිකාර්යයක් ආහාරයේ ප්‍රතිකූල සංඥාවක් වෙන 10ක් අරූප කර්මස්ථාන අතුරින් විඥානං ඡාතන නේව සංඥානා සංඥාතන දෙකට අරමුණත් මේවා මේ 12ට කියනවා පරමාර්ථ ධර්ම අරමුණු නැත්තම් ස්වභාව ධර්ම අරමුණු කියලා. ස්වභාව ධර්ම කියන්නේ සම්මතියක් නෙවෙයි පරමාර්ථය කියන එකයි. බුද්ධානුස්සතියේ පරමාර්ථයක්. ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති කියන මේ අටම පරමාර්ථ අරමුණෙහිදී භාවනා කරන නිසා එතෙන්දී උපචාර සමාධිය පමණයි ලැබෙන්නේ. එවාගෙම ධාතු මනසිකාර්ය ආහාර ප්‍රතිකූල සංඥාවත් පරමාර්ථ ධර්ම අරමුණක්මයි. අරූප සමාප්‍රත්‍යවලදී පමණයි පරමා ධර්ම අරමුණේ ධ්‍යාන බාටපත් වන්නේ. රූප ඥාන කිසිවක් පරමාර්ථ අරමුණේ ධ්‍යාන බාටපත් වන්නේ නැහැ. එනිසා ඒවට කියන ස්වභාව ධර්ම අරමුණු කියලා. ඉතිරි ධර්මයන් අතුරින් බ්‍රහ්ම විහාර සමාප්‍රත්‍ය හතර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන හතරක් ඒවට කියනවා නවස්සබ්බාරම්මන කියලා. නවස්සබ්බාරම්මන කියන්නේ ප්‍රඥාප්ති අරමුණු මාත්‍රයයි. දැන් දුක්ඛිත සත්‍යෝ සුඛිත සත්‍යෝ සීල සත්‍යෝ උපේ මධ්‍යස්ථ සත්‍යෝ කියලා සත්ව ප්‍රඥාප්තිය ගත්තාම ඒක කිසිම පරමාර්ථයකටයි කියන්නේ ඒ කියන්නේ ප්‍රඥාප්‍යාරමුණු මාත්‍රයක් පමණයි. හසිනාරමුණු 10යි ආනාපාන සතියයි කායගත සතියයි දසාසුභයයි කියන මේ 22 මේවාට කියනවා නිමිත්ත ආරම්මන කියලා. ඒ කියන්නේ ප්‍රතිභාග නිමිත්තක්ම අරමුණු කරගෙනයි ධ්‍යාන බාට පත්වන්නේ නිමිත්ත ආරම්මන. එතකොට මෙහෙම ආරම්මන වශයෙන්ද ප්‍රභේදයක් ඇතිව තියෙනවා. ඊළඟට මේක අරමුණු ගැනීම ආකාරයකුත් දැනගන්නට ඕනේ. අරමුණු ගැනීම ආකාරات මේක විවිධයි. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස අරමුණු ගන්නේ ස්පර්ශ වශයෙන්. අපේ නාසිකාග්‍රේ හුස්ම හැටීම ස්පර්ශ අරමුණු කරගෙනයි ආනාපාන සති කර්මස්ථානයේ භාවනා වඩන්නේ. ඒකට කියනවා ස්පර්ශ වශයෙන් ගන්න අරමුණක්. ඒසාලෝමා නකාදන්තා සචෝ කියන මේ ගත්තින් සාකාරේ සචපංචකය දික්ක වශයෙන් ඇසින් දැකලා ගන්නට පුළුවන්. සචපංචකයේ හැර ඉතිරි කොටස් 27 ඒවා සුත වශයෙන් යන නුවණින් දැනගෙන භාවනා කළ යුතු වෙනවා. දසවලින් අහලා පොත්පත් වලින් කියවලා නුවණින් දැනගෙන අරමුණු කළ යුතු වෙනවා. දස කසින වලින් පඨවි ආපෝ තේජෝ කියන මේ තුන විත්ත වශයෙන්ම ගන්නට ඕනේ. එහෙන් දැකලම ගන්නට ඕනේ. වායෝ කසිනය විත්ත වශයෙන් හා ස්පර්ශ වශයෙන් දෙකෙන්ම ගන්නට පුළුවන්. විත්ත වශයෙන් කියන්නේ දැන් ගාත කොලාතු සෙලවීම, කොඩියාගත් සෙලවීම, වැනි ඇහැට පේන වෙනත් අරමුණක් තුලින් ආත්මයේ වායෝ කසින සමාපatti ගන්න වෙනවා. ඒ වගේම ස්පර්ශ වශයෙන් තමන්ගේ ශරීරයට හැපෙන වායෝ ධාතුවක් අරමුණු කරගෙනත් වායෝ කසින සමාපatti වඩන්න පුළුවන්. චිත්ත වශයෙන් හා ස්පර්ශ වශයෙන් ගන්න වෙනවා. නීල තීත ලෝහිත ඕදාතමේ හතරක් ඒක දිත්ත වශයෙන් ඇහෙන් දැකලම ගන්න ඕන. ආලෝක කසිනය සමහර විට චලනයේ සහිත ආලෝකයකට අරමුණු කරන්න වෙනවා. නිශ්චල ආලෝකයකට අරමුණු කරන්න වෙනවා. දැන් සමහර විට ගිරේලිය වැටෙන සිදුවකින් බිමට ආලෝකයක් වැටිලා ඒ සූර්යාලෝකයේ චලනයේ සහිත වෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික හාට මෙහාට වෙනස් වෙනවානේ. ඒවා චලිත ආරම්මන. ඒ අද සමාජයට දැල්ලූ පහනක් බලාන සිටීමේදී අද කාලේ විදුලි බුලක් වැනි ආලෝකයක් බලා සිටීමේදී ආලෝකසන වඩන්න පුළුවන්. ඒක නිශ්චල දිත්‍ය වශයෙන් ගත යුතු ආලෝක කසිනයක්. ආකාශ සත්‍යය දික්ක වශයෙන්ම ගත යුතු වේවා. ඊළඟට දසාසුභය දික්ක වශයෙන්ම ගත යුතු වෙනවා. දසාසුභය. එිනොත් ලෝහිත ලෝහිතක කුලවක එවාගෙම එවාගේ අසුභ කර්මස්ථාන හතරක් තියෙනවා. සෙලවි සෙලවි පවට්නා කර්මස්ථාන හතරක්. ඒකට මේ අරමුණු ගැනීමේදී යෝගාවචරයා ඒ අරමුණු ගන්න ආකාරය දැනගෙන සිටීමෙන් සුවසේ සමාගයේ සිට සමාධිමත් බවට පමුණවා ගන්න පුළුවන් වෙනවා. භූමි වශයෙන් මේ කර්මස්ථාන 40න් 12ක්ම දෙව්ලොව නෑ. මනුෂ්‍ය ලෝක ඔක්කොම තියෙනවා. දෙව්ලොව කර්මස්ථාන 12ක් නෑ. බමලෝ කර්මස්ථාන 13ක්ම නෑ. ඒ කියන්නේ දස අසුබයයි කායගත සතියයි ආහාරයේ ප්‍රතිකූල සංඥාවයි කියන 12 දෙවලෝ ලැබෙන්නේ. ඉතිරි විශේෂයට තියෙනවා. බඹතලයේ එම 12 ආස්වාස ප්‍රාස්වාස කියන ආනාපාන සතිය කියන 13ම බඹලෝ නැහැ. බඹලෝ කියන්නේ කර්මස්ථාන සියල්ලම 27යි රූපාතර බඹලෝ. අරූපාතර බඹලෝ තියෙන හතරක් පමණයි. අරූප සමාපatti හතර පමණයි වෙන කිසිවක්ම නැහැ. එතකොට මනෝ පමණයි කර්මස්ථාන සියල්ලම කඩනවා නම් හදන්න පුළුවන් වෙන්නේ. ඊළඟට කර්මස්ථාන වැඩිමින් ලැබෙන ප්‍රතිඵල වශයෙන් සලක බැලීමේදී දස කසිනේ වැඩිමින් අභිඥාවන්ට පාදක වෙනවා. දස කසිනේම අභිඥා ප්‍රතිලාභ කරගන්න අවශ්‍යයි. ආකාශ කසිනේ හැර ඉතිරි කසින නමයෙන් අරූප සමාපත්තිය ලබන්න ප්‍රත්‍ය වෙනවා. ආකාශ කසිනෙන් අරූප සමාපත්තිය ලැබෙන්නේ නැහැ. නේහ සංඥා නා සංඥාතනේ වැඩිමින් යම් දාසක අනාගාමී රහත් භාගපත් වූ කෙනෙකුට නිරෝධ සමාපත්තියට සමාදින්න පුළුවන් වෙනවා. ඊළඟට මෙත්තා කරුණා මුදිතා තුන වැඩිමින් සතරවෙනි උපේක්ඛා බ්‍රහ්ම විරණේ වඩන්න පුළුවන් වෙනවා. ඒ තුන නොයඩූ කෙනෙකුට උපේක්ඛා බ්‍රහ්ම විහරණය වඩන් ලැබෙන්නේ නැහැ. සසු සීල කර්මස්ථානවල විදර්ශනාට පාදක වෙනවා. ඒ වගේම ධිට්ඨ ධම්ම සුඛ විහරණයට මේ ජීවිතයේ සැප විහරණයෙන් ගත කරන්, निराமிස සැපයෙන් ගත කරන්න හේතු වෙනවා. භව විශේෂානිසංස පිණිස හේතු වෙනවා. ඒ කියන්නේ මතු සුගති ලෝකේ හා බ්‍රහ්ම ලෝකෝත්පත්ති ලබන්ට මේ ධ්‍යාන කර්මස්ථාන හා උපචාර කර්මස්ථාන හේතු වෙනවා. ධ්‍යාන කර්මස්ථාන වැඩුවා නම් සුදුසු බඹතලයක උපචාර කර්මස්ථාන වැඩීමෙන් සුදුසු දෙව්ලෝක මනුලෝක. සරියොත් මහරහතන් වහන්සේ පූර්ව ජාතියක අරක නමින් තාපස් කෙනෙකුව හත් අවුරුද්දක් මෛත්‍රී ධ්‍යාන වැඩුවා. මෛත්‍රී ධ්‍යාන බලයෙන් මහා කල්පාටක් ආභසර බඹතලේ බ්‍රහ්මසත් වින්දා. දෙව්ලොවට පැමිණ 300 වාරයක් සද්දව පදවියටපත් වුණා. 500 වාරයක් සත්විති රජ බාටපත් වුණා. මේ විදිහට ඒ සරියුත් මහ රහතන් වහන්සේගේ పూర్ව චරිතයේ සඳහන් වෙනවා හත් අවුරුද්දක මෙත්තා භාවනාවකින් ලද භාව විශේෂාංශ ගැන. මේ தත්ත්වේ කාටත් සාධාරණයි. එතකොට මේ කියන ප්‍රත්‍යේවත් ප්‍රතිඵල ඊළඟට සලකා බලන්න ඕනේ චර්යානුකූලව කොහොමද කමඨහන තෝරාගන්නේ කියලා. චරිත වශයෙන් තේනවා පුද්ගලයන් කොටස් හතරක කයකට බෙදෙනවා. චරිත වශයෙන් බොහෝ ප්‍රභේද තියෙනවා. සාමාන්‍ය චරිත වශයෙන් බෙදන්න පුළුවන් හයකට. අපි බුදුරජාණන් වහන්සේ බොහෝ විට ධර්ම දේශනා කළ තියෙන චරිතානුකූලව. මහා සමේ සූත්‍රයේ දෙසූ දවසේදී මහා සමේ සූත්‍රයට අතිරේකව තා සූත්‍ර හයක් දේශනා කළා. දසදහසක් සක්කලින් පැමිණි දෙවියන් බ්‍රහ්මයන් කොටස් 6කට බෙදාගෙන චර්යානුකූලව. ඒ කියන්නේ කාගේ චරිතයන්ද? සම්මා පරිබ්බාජනී සූත්‍රයක්. දේශ චරිතයන්ට කලහ විවාද සූත්‍රයක්. මෝහ චරිතයන්ට චූල ව්‍යුහ සූත්‍රයක්. සද්ධා චරිතයන්ට සුවතක සූත්‍රයක්. වාගේම විචාරක චරිතයන්ට මහා ව්‍යුහ සූත්‍රයක් බුද්ධ චරිතයන්ට පුරා ભેද සූත්‍රයක් කියලා සූත්‍ර හයක් දේශනා කිරීමෙන් ඒක එක දේශනාව සානේදී කෝටි ලක්ෂේ කෝටි ලක්ෂේ බැගින් රහත් ඵලයට අසංකේය අසංකේය බැගින් පිළිස මඟඵල නිවනට සමුන්වන්න සමත් වුණා. ඒ වගේ සමත භාවනා වඩන්නෙකු විසින් තමාගේ චරිතයට අනුරූපව කමඨාන තෝරා ගන්න ඕනේ. කාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත කියලා කොටස් හයකට බෙදෙනවා. එයින් සද්ධා චරිතයක් තියෙනවා කර්මස්ථාන හයක්. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, කාගානුස්සති සහ දේවතානුස්සති කියන අනුස්සති කමතාන් හය දෙලින්ම සද්ධා චරිතයට සත්‍රාය වෙන, හිත සමාධිමත් වෙන භාවනා හයක්. ඒ උපචාර භාවනා. ඊළඟට බුද්ධි චර්යාට සත්‍රාය වෙන කර්මස්ථාන තියෙනවා හතරක්. මරණානුස්සති, උපසමානුස්සති, ධාතු මනසිකාර සහ මේ කර්මස්ථාන හතරක් ආහාර ප්‍රතිකූල සංඥා ධාතු මනසිකාර ආහාර ප්‍රතිකූල සංඥා කියන දෙකයි මරණානුස්සති උපසමානුස්සති දෙකයි මේ හතර බුද්ධ චරිතයට කෙලින්ම සත්‍යය වෙනවා මේ හතරේ දෙලින්ම ගැඹුරු භාවනා හතරක් වෙන බැවිනේ. ඊළඟට කාමචර්යාවට තියෙනවා කර්මස්ථාන 11. දසාසුදේ සහ කාගත සතිය. මේ 11 කර්මස්ථානයේ රාගචර්යාවේ දෙලින්ම සිත සමාධිමත් කිරීමද සත්‍රාය වෙනවා. දේශචර්යාවේ තියෙනවා කර්මස්ථාන 8ක්. ඒ කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හතරයි වර්ණ කසින හතරයි නීලකසන, පීතකසන, ලෝහිතකසන, ඕදාසකසන. මේ ආට වැඩිමෙන් දේශ චරිතයට ධාන වඩන්න පහසුවක් වෙනවා. මෝහ චරිතයට සහ විකාරක චරිතයට එක කර්මස්ථානයක් තියෙනවා. ආනාපාන සතිය. මේකේ කල් කියන ලද කර්මස්ථාන 34 හැරුණකොට ඉතිරි 6 ඕනෑම කෙනෙකුට ගැලපෙනවා. ඉතිරි කර්මස්ථාන කාටත් සාධාරණයි. මේම චර්යානුකූලව කර්මස්ථාන භාවනාවක් හොරා ගැනීමෙන් යෝගාවචරයා දෙහෙසටපත් නොවි සමාගයේ කමඨාන මස්තක ප්‍රාප්ත කරගන්න සමත් වෙනවා. හැබැයි බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ නම් ඒ ඒ පුජ්‍යලයන්ගේ චරිතයට අනුරූපව කමඨහන් ලැබෙනවා. අභිඥාලාභි රහතන් වහන්සේලාටත් ඒ සත්ක්‍රියාව කරන්න පුළුවන්. ඒ හැර වෙන කල්යාණ මිත්‍රයන් වහන්සේලාට පරිසිද්ධණීමක් නැතිනම් මේ කමඨහන් දීලා සුදුසු කමඨහන තෝරා ගැනීමට අවකාශ ලබා දෙන්න ඕනේ. යම් කර්මස්ථානයක් වඩන යෝගාවචරයේකු දින 3ක් හරි සතියක් හරි එක කමඨහනක් වඩලා බලන්න ඕනේ. ඊළඟ තවත් කමඨහනක් මාරු කරලා බලන්න ඕනේ. මේව මාරු කර බැලීමෙන් යම් යම් කමඨානකදී සමාගයේ සිට වඩාත්ම සමාධිමත් වෙන ලකුණු තියෙනවා නම් ඒ කමඨාන තෝරා ගන්න ඕනේ. ඒක නිසා තමයි මේ භාවනා කර්මස්ථාන දෙන ගුරුවරු වරින් වර කමඨා මාරු කරලා දෙන්නේ. සමහර යෝගාවචරයන්ට එකෙල්ලේම එකම කර්මස්ථාන නොගැලපෙන බැවින් අමතා මාරු කරලා දෙන්න තියෙනවා. එසේ යම් කිසි අවස්ථාවක තමාට යෝග්‍ය වූ සත්‍රායෝ කමඨාන තෝරා ගන්න ලැබුණා නම් ඒක වාසියක්. පෙර જાති જાතින් ඉදී අප විසින් වැඩි භාවනා කමඨාන් තියෙනවා. ඒ කමඨාන තමයි අපට අද සත්‍රාය වෙන්නේ. සරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමකට ආර මාසයක් දීලා තියෙනවා අසුභ කර්මස්ථානයේ. උන්වහන්සේ කර්මාර පුත්‍රයෙක්. බොහෝම රූප සම්පන්න තරුණ වයසේ කෙනෙක්. එනිසා සරුවත් මහ රහතන් වහන්සේ හිතලා කියනවා මේ තරුණ භික්ෂුවට රාග ආදික ඇති කියලා අසුභ කර්මස්ථාන දුන්නා. නමුත් කමඨහන සාර්ථකුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට උදේවරුක එක්කරගෙන ගිහින් බාර දුන්නා මේ මගේ ශිෂ්‍යයේ මාස හතරක් අසුභ කමඨහන් ලැබුවා ප්‍රතිඵලයක් නැහැ. මේ නමට උපකාර වන සේකවා කියලා. බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේම පිළිතුරක් දුන්නා. එසේනම් සාරිපුත්‍රය හවසෙන්නේ මේ නම හවස් වෙනකොට රහත් වෙලා ගිහි. ඉතින් උදේ වරුවේ දෙන්න පාත කටයුතු නිමවා ලස්සන රතු පාට නෙළුම් මලක් මවා දුන්න මේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේට කුටියේ පිටපැත්තේ වැලි ගොඩක් උඩ තියාගෙන මේක දිහා බලාගෙන ඉන්න කිව්වා. එච්චරයි. කමතාල. ඉතින් ඒ විදිහේ මේ ස්වාමීන් වහන්සේ නෙළුම් මල දිහා බලාගෙන ඉන්නකොට ලෝහිත කසින සමාප්‍රත්‍යයෙන් ධ්‍යාන පහළ වුණා. ධ්‍යාන තුලින් විපස්සනාවට හැරුණා. ඒ මොහොතේම මහරහත් භාවයටපත් වුණා. එදාම හැන්දෑවේ සරියුත් මහරහතන් වහන්සේ ගන්ධ කුටියට වඩනකොට මේ ස්වාමීන් වහන්සේ දෙතෙන්ද පැමිණි.